ධර්මානුශාසනාව වැඩම වහින්දින ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනේත්‍රා රාමාධිපති කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද එලිකේවල ශීලානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තේනි මානි බික්කවේ නිදානානි කම්මානං සමුදයා කතමානිතිනි ලෝභෝ නිදානං කම්මානං සමුදාය දෝසෝ නිදානං කම්මානං සමුදාය මෝහෝ නිදානං කම්මානං සමුදයාති සද්ධාවන්ත පින්නතුනි පින්වතියනි අද මා බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ පඨම පණ්ණාසිකේ දේවතාවග්ගේ ප්‍රය කම්ම නිදාන සූත්‍රය ආශ්‍රය කරගෙන තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ඒ උතුම් ධර්මයෙන් විදක් දේශනා කිරීමයි බලාපොරොත්තු වන්නේ ඊටාම වටිනා කියන සූත්‍ර දේශනාවක් මේ දේශනා කරා. ඊටාම වටිනා කියලා සඳහන් කළේ වැදගත් කියලා සඳහන් කළේ අන්තිසිවක් නොවේ. මේ සත්‍යාගේ සසර ගමන සඳහා එහෙම නැත්නම් අගක් මුලක් නැති මේ සසරේ අනන්ත කාලයක් ගමන් කිරීමට හේතු තවත් කොච්චර කාලයක් අපට ඉදිරියට යන්නට තියෙන පැවැත් පිළිබඳව අනවබෝධයේ නිසාම අපි මේ සසර සැරිසරන්නේ මේ මූලික ධර්ම කරුණු අපතුල නොමැති නිසා අපි ඒ ධර්මයේ පිළිබඳව දැනගත්තට අප තුල තිබෙන්නා වූ මූලික දේ මේ සසර පැවැත්මට හේතු වන නිවන බසාලන මේ මූලික දේ අපි තේරුම් ගන්නේ නැත්තම් අපි අවබෝධ කරගන්නේ නැත්තම් නිවන කියන එක අපෙන් වැහෙනවා සසර ගමන අපි දික් වෙනවා ඒ සසර ගමන ඉන්න තාකල් අපට අනන්ත අප්‍රමාණ දුක්ඛ වේදනාවන්ට මුහුණ දීමට සිදු වෙන බව අපි විශේෂ වශයෙන්ම මතකයේ තබා ගත යුතුයි. එපමණක් නෙවෙයි පින්නතුනේ මනුස්ස ලෝකයේ මනුස්ස සම්පත්‍ය උදා කරගන්නට දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්‍ය උදා කරගන්නට හේතුපාදක වන්නේ අපි මේ සඳහන් කරන ධර්ම කාරණා. එපමණක් නෙවෙයි මනුස්ස සම්පත්‍ය දිව්‍ය සම්පත්‍ය වෙනුවට සතර පායාදී දුගතියටපත් වීමට හේතුව තිරිසන් ගත ඒ වාගේම പ്രേතගත ආදී දුගති නිකායන් වල උපදීමට හේතුපාදක වන්නේ මේ සූත්‍රයේ අඩංගු කරුණු කාරණා. ඒ නිසයි මම ඊටාම වටිනා කියන වැදගත් කියන සූත්‍රයක් හැටියට මේ සූත්‍රය සඳහන් කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන. උන්වහන්සේ එසේ වැඩ වාසය කරන වෙලාවේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඉදිරියේ ඉන්නවා. වැඩේ ඉන්නවා. ඒ තමන්ගේ ඉදිරියේ ඉන්න ශ්‍රාවක සංඝයා අමතා මේ සූත්‍ර දේශනාව දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් අමතා මේ ආකාරයට ඒ දේශනාව ආරම්භ කරනවා. මහණෙනි සත්‍ය තුළ පවත්නා වූ කර්මයන්ගේ රැස්වීම කර්මයන් ඇතිවීම හේතු කරුණු තුනක් මම දේශනා කරනවා. ඒ කරුණු තුන තමයි ප්‍රධාන වශයෙන්ම ලෝභය හේතු වෙනවා. කර්මය. දෙවෙනි කාරණේ තමයි ලෝභය හේතු වෙනවා කර්මය. කර්ම සිද්ධ කරන්න, කර්ම රැස් කරන්න. තුන්වෙනි කාරණේ තමයි මෝහය මූලික වෙනවා. ඒ වගේම මෝහය ප්‍රධාන වෙනවා. මේ හැටියට බුදුරජාණන් වහන්සේ කර්මයන්ගේ උපතට කර්මයන්ගේ ඉපදීමේ හේතුවට ප්‍රධාන වශයෙන්ම බලපාන කරුණු තුනක් තමයි මේ දේශනා කළේ. මොකද්ද? ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල කර්ම. ඉතින් අර කර්ම කියන වචනේ උන අපට මෙතෙදි පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කිසිම වෙලාවක ලෝභය අලෝභයෙන් ඉපදෙන්නේ නැහැ. මේක හොඳට පින්නතුන් තේරුම් ගන්න. ලෝභය කියන සිටිවිල්ල අලෝභයෙන් කවදාකවත් හටගන්නේ නැහැ. ලෝභය ලෝභයෙන්මයි ඇතිවන්නේ. උපදී. ඊළඟට මහණෙනි දෝෂය, දේශය අදෝෂයෙන් ඇතිවන්නේ නැහැ. දෝෂය ඇතිවන්නේ එහෙම නැත්නම් ද්වේෂය ඇතිවන්නේ ද්වේෂයෙන්මයි. ඊළඟට මෝහය කිසි කලෙක කිසි විටක අමෝහයෙන් හටගන්න දෙයක් නොවේ. ඒ මෝහය හටගන්නේ මෝහයෙන්මයි. දැන් ඔබ තේරුම් ගන්න ඕන මේ සිටිවිලි කම්ම සිටිවිලි පහළ වීමට මූලික වන්නේ ලෝභ දෝෂ මෝහ. ତର ලෝභය කියන එක, දේශය කියන එක, මෝහය කියන එක හාත්පසින්ම අලෝභයට විරුද්ධයි, අදේශයට විරුද්ධයි, අමෝහයට විරුද්ධයි. අලෝභය, අදෝෂය, අමෝහය කියලා කියන්නේ කුසල පැත්තට මුල් වෙච්ච ඒ අලෝභය අදෝෂයේ අමෝහ හේතු කොටගෙන සසර ගමන නිමා කරනවා. නිවනට අවශ්‍ය කරන මාර්ගයේ සකසනවා. ඒ නිසා ලෝභ කෙනෙක් තුල කවදාකවත් ලෝභයෙන් යුක්ත කෙනා තුළ කවදාකවත් ඒ ලෝභයමයි හටගන්නේ, ද්වේෂයමයි හටගන්නේ, මෝහයමයි හටගන්නේ. පිනතුනි. ඒ ලෝභ දෝෂ මෝහ හේතු කරගෙන උපන් කර්මයෙන් එහෙම නැත්නම් ලෝභය, දේශය, මෝහය කියන අකුසල සිතිවිලි මුල් කරගෙන අකුසල චේතනා මුල් කරගෙන හටගත්තා වූ කර්මය කිසිම දවසක ඔබට මට දිව්‍ය සම්පත්තිය, මනුස්ස සම්පත්තිය ලබා ගන්න බෑ. ඒ ලෝභය, දේශය, මෝහය කියන අකුසල චේතනා යුක්ත නැත්තා සසරේ දුගතිය කරාම් වපනෝන බව ඔබ සිහියට ගත යුතුයි. දැන් අපි මෙතෙන් සිට අපි ලෝභය ගැන අහලා තියෙනවා දන්නවා. නමුත් ඊට වඩා බුද්ධ දේශනාවේ ඉන මේ කම්ම නිදාන සූත්‍රයේ ආශ්‍රය කරගෙන වඩා විග්‍රහයක් කරගන්න පුළුවන් නම් දැනුවත් වෙන්න පුළුවන් අවබෝධයක් කරගන්න පුළුවන් නම් මේක තමයි අපිට වැදගත්. ඒ නිසා පින්නතුනි අපි මේ සියලු දේ පාලනය වෙන්නේ සියලු දේ හටගන්නේ සියල්ල සිදුවන්නේ සියල්ලට මූලික වන්නේ අනිකිසුවක් නෙවෙයි. මේ හැම දෙයකට මූලික වන්නේ සිත. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. මනෝ බුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මේ හැම තැනකම තියෙන මනෝමූලිකයි. මනසින් තොරව යමක් කරනවා නම් ඒවා අපි කර්ම හැටියට පිළිගන්නේ නැහැ. ඒ සාසියලු දෙක හොඳට හෝ වේවා නරකට හෝ වේවා කුසලයට හෝ වේවා අකුසලයට හෝ වේවා මේ හැම දෙයකට මූලික වන්නේ අන් කිසිවක් නෙවෙයි සිත. ඒ නිසා සිතට අපි මූලික තැන දිය යුතුයි. මේ සිත තමයි අපි හදාගත යුත්තේ. මේ සිත තමයි අපි වඩා වැඩි යුත්තේ. මේ සිත තමයි අපි සංවර්ධනය කළ යුත්තේ. ඒ නිසා අපි කවුරුත් එක දන්නා හොඳ ලස්සන උපමා තුලින් මේක අපිට විග්‍රහ කරන්න පුළුවන්. පින්නුතුනි අපි දන්නවා සිත අපි හරියට උපමා කරොත් කෙතක. කුඹුරක. සිත අපි උපමා කරමු කෙතකට කුඹරක. දැන් මේ කුඹර හදන්න කෙනෙක් ඉන්න ඕන. කුඹර සකසන්නට කෙනෙක් ඉන්න ඕන. ඒක සකසන කෙනා තමයි ගොවියා. දැන් අපි දන්නවා මේ කෙත කියන එක කාලයක් යනකොට අපි ගෝයන් ගබල අස්වැන්නලාගෙන ඊට පස්සේ අපි අතහරිනවා ටික කාලයක්. ටික කාලයකට පස්සේ අපිට පේනවා මේ කෙතේ හදපු නැති දේවල් හැදිලා. හදපු නැති දේවල් මිනිසුන් වපුරප නැති දේවල් මේ කුඹුර හැදිලා. ගොවියා කරන්නේ මේ කැතේට හොඳට වතුර බඳලා පොගවන්න දීලා පළවෙනි හියේ ආන. දෙවෙනි හියේ ආන. දැන් හොඳට සකසලා මේක තනිතනාව භූමියක් බොර වතුර සමානව ගලාගෙන යන්න පුළුවන් ආකාරයට පෝරුගා. පෝරුගාලා බීජ වපුරන. අපි අර බල හිතන්න මෙහෙම දෙයක් කියන්නකොද එතකොට මම සඳහන් කළා සිත නැමැති ගෙතේ පින් නැමැති බීජ වපුරනවා කුසල නැමැති බීජ වපුරනවා දැන් අපි මේ ගොවියාගේ එකම පරමාර්ථය අරමුණ වන්නේ කුඹරක් වපුරලා මාස 3 4කට පස්සේ මම සරුසාර අස්වන්නක් ලබනවා කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඉලක්කයක් තියෙනවා. දැන් ගොවියා අර කුඹරට බීජ වපුරු පුදා ඉඳලා තව පැලවෙලත් නැහැ. හැබැයි වපුරු පුදා ඉඳලා හැම දවසෙම දිනපතාම අනිවාර්යයෙන්ම කරන කාර්යයක් තියෙනවා කුඹරට යන්නේ. කුඹරට ගිහිල්ලා සතුන් ඇතැම් වෙලාවට අර වපුරු බී වර්ග නැත්නම් බීජ වර්ග ඛණ්ඩ ඒවා දැන් බලන්න ඕනේ. ඊළඟට වල් පැලෑටි මතුවේගෙන එනවා. ඒ මතුවෙන වල් පැලෑටි නෙලන්න ඕනේ. හොයන් ටික මතුවේගෙන උඩ වතුර බඳින්න ඕනේ. පොහොර ටික යොදන්න ඕනේ. කුමි සතුන්ගෙන් වළක්වා ගන්නට බෙහෙත් යොදන්න ඕනේ. රසායනික දේවල් යොදන්න ඕනේ. දැන් මේ වාගේ නිතර නිතර නිතර කුමුරත් එක ගැවසෙන මිනිහා නැත්නම් ගොවියා නෝරෝදවාම මොකද කරන්නේ ගෝයන් ගහට මතුවෙන්න අවස්ථාව සලසනවා කිසිම වල් පැලෑටියක් මතුවෙන්න ඉඩ දෙන්නේ මේ උපමා හොඳට මතක් තියාගන්න දැන් කුඹුරේ තියෙන්නෙම කිසිම තෘණ වර්ගයක් ඇත්තේ නැහැ මේ කුඹුරේ තියෙන්නේ ගෝයන් විතරයි. දකින්නේ ගෝයන් විතරයි. කලකට පස්සේ ගොවියට හරි පහසුයි ලේසි ගෝයන් ටික පාගෙන සරුසාර අස්වැන්නක් ලබා ගන්න. අර ගොවියා තමන්ගේ කෙත පිළිබඳ හිත නැමැති කෙතට ගියා වගේ නැත්නම් කෙත සකසා ගත්තා වගේ ගෝවියා කුඹර සකසා ගත්තා. කිසිම වල් පැලෑටියකට මතුවෙන්නේ නෑ. අන්න මේ උපමාව තේරුම් ගන්නට අපි කුඹුරක් වපුරලා වපුරපු දා ඉඳලා අස්වැන්න ලබා ගන්න කියලා මාස 3-4කට පස්සේ කුඹුරට ගියොත් එහෙම ඒ ගොවියට දකින්න තියෙන්නේ ගොයන් නෙවෙයි විශාල ගොයන් වහගත් විවිධාකාර වලපැල ඇතැම් රට ගොයන් වැහිලා ගොයන් වහගෙන ගින් උඩට යවදී ගොයන් ගහ බාල වෙනවා වල් ගහ මතුවේ මතක තියා ගන්න පින්නතුනේ ගොයන් හැදෙන්න පොහොර අවශ්‍යයි ගොයන් හැදෙන්න වතුර අවශ්‍යයි හැබැයි මතක් තබා ගන්න අන අපි වවවන්නේ නැති තනකොළ වෙවෙන්නට ගොවියා කවදාහක්වත් පොහොය දන්නේ වතුරේ දන්නේ ඒ නිසා අපේ සිත නැමැති කෙතේ සිත නැමැති කෙතේ බීජ වැපුරුවාට බීජ වැපුරුවාට අපි තේරුම් ගන්න ඕන හොයන්න නැත්නම් බලන්න නැත්නම් අසන්න අපි අවසානයේ ලා ගන්නවා කියලා හිතාගත්තට කවදාකවත් අසන්නක් නෙලා ගන්න හම්බෙන්නේ ඒ ගොවියට ලැබෙන්නේ අසන්න වෙනුවට ඒ තනකොළ නැත්තම් තෘණවරකොළින් නිර්මාණය වෙච්ච දීපම. ඒ නිසා අපි හැම වෙලාවෙදී මතක් තියාගන්න මේ කෙත නැමැති, සිත නැමැති කෙත. අනවශ්‍ය වූ සිත හදා ගන්න පුළුවන් සිත සකසා ගන්න පුළුවන් දේ නෙවෙයි ඇතිවන්නේ අනවශ්‍ය දේ. ඒ නිසා අපි අනවශ්‍ය දේ ගලවා ගන්න. වල්පලයට නෙලා ගන්නා වගේ මේ සිත නැමැති කෙදේ ලෝභය නැමැති වල්පලයි. ද්වේෂය නැමැති වල්පලයි. මෝහය නැමැති වල්පලයි. මතුවේ. අපි මේ මතුවෙන වල්පලයට නෙලා ගන්න නැත්තම් උත්සාහ කරන්නේ නැත්නම් નિසරෝකිතබ් බවට පත් වෙනවා. નિසරෝකිතබ් බවට පත් වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙදී මතක් තියාගන්න. ඒ අර ගොවියා හැම වෙලාවෙදීම ගිහින් ඇති වෙන පළවෙන වල්පලෑටි ගලවන්නාස්සේ මේ ලෝභයේ ද්වේෂයේ මෝහය කියන අකුසල කර්ම නැති කරගන්නට ඒකට අවශ්‍ය කරන පුණ්‍ය කර්මයන් තියෙනවා අකුසල කර්මයන් තියෙනවා ඒ බුදුහාමුදුරෝ දේශනා කරනවා දානං දදන්තු සද්ධාය සීලං රක්කන්තු සබ්බදා භාවනා විරතාහුම් මෙබේ බලන්න අඩු ගානේ දානං දදන්තු සද්ධාය සද්ධාවෙන් දන් දෙනකොට තුන්වන් කෙරෙහි තාම පැහැදීම යුක්තව මහත් වූ සද්ධාව යුක්තව දන් දෙනකොට අර ලෝභයේ නැමැති වල්පැලෑටි නැති කරලා අලෝභයේ නැමැති සරුසාර බීජ උපදවා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දන් දීමෙන් සිල් රැකීමෙන් භාවනා කිරීමෙන් ද්වේෂයේ වෙනුවට මෙත්තා සහගත සිතිවිලි උපදවා ගන්න. හැම සත්‍යා කෙරෙහිම දයානු කම්පාව ඇති කරගන්න පුළුවන්. මෛත්‍රී සිතිවිලි පහර ඇති කරගන්න. මෙත්තා සහගත සිතිවිලි පහල කරගන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතයේ තියෙන යථා දර්ශනය දකින්න. අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන මේ ඇතිවීම පැවතීම නැතිවීම කියන මේ යථානු යථාබෝධය කියන එක ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මෝහය තියෙන තාක්කල් ඒව ඇති කරගන්න බෑ. ඒ නිසා මෝහය නැති කරගන්න නම් අමෝහය කියන සිටිවිල්ල අපි පහල කරගන්න ඕන. දැන් තවදුරටත් අපි මේක දිහා බලමු. ලෝභය කියලා කියන්නේ කුමකටද? ලෝභය කියන එකට විවිධාකාර නම් භාවිතා කරනවා. බණ පොතේ විවිධ තැන්වල මේ තණ්හාව කියන එක විග්‍රහ කරනවා. අපි පුංචියට ගහිතමු දැන් මේ වෙලාවේදී මේ ලෝභය කියලා කියන්නේ ආසාව. ඒකට තියෙන කැමැත්ත. අපි ඕකට කියනවා ඉච්ඡාව කියලා කියනවා. ඒ ඉච්ඡාව කියන එකට කියනවා අපි පැහැදිලිව කොටස් දෙකකට කියනවා. තමන් කැමති දෙයට ඒට කියනවා ඉච්ඡාව කියලා. ඒ වගේම ඒවා තණ්හාවෙන් පිළිගැනීමට කියනවා ඉච්ඡාව කියලා. දැන් අපි බලමු මේ ලෝභ සිතිවිලි හටගන්නේ කොහොමද කියලා. පින්නුතුනේ අපි දන්නවා අපේ ළඟ ඉන්නවා ඉන්ද්‍රියෝ පස් දෙනෙක්. ඉන්ද්‍රියෝ පස් දෙනෙක් මේ පස් දෙන අවසන්නේ වෙනස් කරන්නේ කවුද? බාහිර ලෝකයේ තියෙන ඉන්ද්‍රිය මේ අරමුණ. දැන් බලන්න මේ ඇහැ කියන එක තනිව තිබ්බා ගත්තට බෑ ඒකට තවත් දේවල් හේතු වෙනවා. නිසා ඇහින් දකින්න රූප කියන දේ. ඇහින් දකින්න අපි රූප. එතකොට මේ බලන රූපේ දිහා අපි ලස්සන නම් ප්‍රිය නම් මනාප නම් සුන්දර නම් මිහිරි නම් අපි ඒකට ඇලෙනවා. ඒක උපාදානය කරගන්න. ඔන්න ලෝභේ හටගන්න තැන. ලෝභය ඇති වෙන තැන. ඔය දහමි විග්‍රහ කරනවා චක්කුංජ පටිච්ච උප්පාජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං විතක්කේති මේ මේ හැටියට දෙකට විග්‍රහයක් කරනවා දැන් බලන්න ඇහැ නැමැති ඉන්ද්‍රිය රූපේ නැමැති අරමුණ කරන කොටගෙන ස්ත්‍රියක් වෙන්න පුළුවන්. පුරුෂයෙක් වෙන්න පුළුවන්. ලස්සන දෙයක් වෙන්න පුළුවන්. ලස්සන බලක් වෙන්න පුළුවන්. ඒ බලන වස්තුව කෙරෙහි අපි කැමැතිනම් ඒ කැමැත්ත නිසා අපි ඒකට ඇලෙන අල්ලාගන්න මේක හොඳම උදාහරණය තමයි පින්නතුනේ බණ පොතේ අපිට පැහැදිලි කර දෙනවා වඳුරන් මරණ වැද්දේ. වඳුරෝ මරණ වැද්දේ. ඒ වඳුරෝ මරණ වැද්දා කරන එකම දේ මොකද්ද? හොඳ ලස්සන ලෑල්ලක් හදාගන්න. ඒ ලස්සන ලෑල්ලේ තවරනවා මොනවද? උකට ලාටු නැත්තම් කොහොල්ල. ලාටු නැත්තම් කොහොල්ල කියන වචනේ කියනවා. ඒ කොහොල්ල මේ ලෑල්ලේ තවර. තවරලා තබන. වඳුරුගේ ගැවසෙන තැන තබන. වඳුරු බලනවා මේ අමුතු දෙයක්. වඳුරන්ට සාමාන්‍ය ඉන්න බෑනේ ඒක නිසා හැම වෙලාවෙදී මොනවාරි හොයනවා බලන. වඳුරෙක් ඇදිලා මොකද කරන්නේ උන්න දැන් මේ ලෑල්ලට අත තියෙන. ලෑල්ලට අත තියෙනකොට අර ලාටුනේ. ඒ ලාටු නිසා මොකද කරන්නේ අත ඇලේ. දැන් මේ වඳුරා මොකද කරන්නේ මේ අත ගලවා ගන්න කියලා අනිත් අත තියෙනවා. ඒකත් හරි. දැන් අත් දෙකම ඇදිලා. අත් දෙක ගලවා ගන්න තියෙන හොඳම ක්‍රමය මේ මොකද්ද? කකුලකින් තියෙන එක. නැත්තම් පයත් තියෙන. ඒ පයත් හරි. දැන් අත් දෙකත් ඇරිලා ඒක පයකුත් ඇරිලා. දැන් ගලවන්න තියෙ ඉතුරුලා තියෙන මොකද්ද? අනිත් පය. ඒ පයත් තියෙන. දැන් අත් දෙකත් ඇරිලා පා දෙකත් ඇරිලා. ඉතුරු වෙලා තියෙන්නේ ඔළුව විතරයි. මේ හතර ගලව ගන්න මොකද ඔළුව තියෙන. ඔළුව දෙනකොට ඔළුවත් ඇරිලා. දැන් වඳුරා පස් පොලකින් ඇරිලා. පස් පොලකින් ඇරිලා. වඳුරට කරගන්න දෙයක් නැහැ. දැන් වඳුරු වැද්ද ඇවිදලා මොකද කරන්නේ? වඳුරා අල්ලගෙන. Tamanට කැමති ආකාරයට මරාගෙන මස් පින්නතුනි හිතන්න පොඩ්ඩක් කල්පනා කරලා අපිත් මේ කරන්න ඔය වැඩේ නෙවෙයිද කියලා. අපිත් ඔය තත්ත්වයටපත් වෙලා නැහැ. අවසානයේදී මාර වසඟයට යන්නේ නැද්ද? මරුවා කරාමේ අවසානයේදී යන ගමනක් නේද මේ තියෙන්නේ බලන්නු කඩු ගන්න. අපේ ජීවිත කාලෙම කරලා තියෙන මොකද්ද? ඇහින් අල්ලවාගේ. කනින් අල්ලවාගේ. නහයෙන් අල්ලවාගේ. ඒ නිසා මතක් තියාගන්න ලෝභය කියලා කියන්නේ හරියට වඳුරු වල්ලන්ට ගාපු කොහොල්ලල් ඇලක් වගේ. අපි දැන් ඇලිලි. මේ ඇලෙන තාක්කල් මොකද කරන්නේ? අපට ඔකේ විපාක විඳින්න සිද්ධ වෙනවා අම්මයි. ඊළඟට මතක් තියාගන්න බොහොම කෙටියෙන් මේ ධර්ම කරුණු විග්‍රහ කරන්න තියෙන්නේ. ඒ නිසා මතක් තියාගන්න ඊට පස්සේ ද්වේෂය. ද්වේෂය කියලා කියන්නේ අර ඉඳුරම් මගින් ගනු ලබන අරමුණු තමන්ට අප්‍රිය නම් තමන්ට අමනාප නම් තමන් අකමැති නම් ඒ ලැබෙන අරමුණු නිසා සිතේ ඇතිවෙන ගැටුම ඒකට තමයි ද්වේෂය කියලා කියන්නේ දැන් අපි අකමැති කෙනෙක් අපට මුණ ගැහුනොත් අපට ඇති වෙනව තරහ. ඒ අකමැති දෙයි. අකමැති කෑමක් අපට ලැබෙනකොට අපි ඒකට ගැටෙනවා. අකමැති අරමුණක් අපට ලැබෙනකොට අකමැති බලාපොරොත්තු නැති දෙයක් අපට ලැබෙනකොට අපි ගැටෙනවා. මේක හරියට උපමා කරන දින අපි නොදෙන හොඳට මතක් තියාගන්න උපමාවෙන්. අපි හිතන්නකෝ ගස්බිණේක ඉන්නවා කියලා මේ ණයෙක් ඉන්නවා කියලා. ආරංචියට මොකද කරන්නේ? කොට කට්ටි ගිහිල්ලා ගල් කැට වලින් දණු මුගුරු වලින් අර බිනේ ඉන්නේ ණයා හිරිහැර කරනවා. ණයා මොකද කරන්නේ? එළියට ඇවිදilla කෝපේ යුක්තව. දණ්ඩෙන් පහරළු සර්පෙක්. දැන් සර්පයා මොකද කරන්නේ? එළියට ඇවිදilla දෂ්ට කරනවා. දෂ්ට කරනකොට එක්කෙනෙක් වෙන්න පුළුවන් දෙන්නෙක් වෙන්න පුළුවන් ඒ දෂ්ට කිරීම නිසා ශරීරගත විස නිසා මොකද කරන්නේ ඇතැම් වෙලාවට මිනිසු පවා නැති වෙන්න පුළුවන් ද්වේෂය නිසා තමන් විනාශ වෙනවා විතරක් නෙවෙයි අනිත් අයත් විනාශ වෙනවා. මේක හොඳට මතක් තියාගන්න. ද්වේෂය කියලා කියන්නේ මිතුරෙක් නෙවෙයි මේ හතුරෙක්. මේ හතුරා අපි ළඟ ඉන්න තාකල් අපි මේ ඉන්නේ හරප් සර්පෙක් එක්ක නායෙක් එක්ක. ඒ නිසා අපිත් නයි වගේ තමයි පංගුවක් වෙලාට මතුවෙච්ච වෙලාවේදී අනිත් අයට පහර දෙනවා, දෂ්ට කරනවා, හපනවා, මරනවා, කොටනවා, කපනවා මේ කොහොම දේවල් කරන්නේ අර සර්පයා වගේ අපට ද්වේෂය සර්පයා වගේ තමයි අපි මේ ක්‍රියා කරන්නේ. මේ හොඳ පැත්තක් නෙවෙයි තියෙන නිසා ද්වේෂී කියන එක හටගන්නට හේතු සාධක තියෙන අපේ ළඟම. මොකද අපි වැරදි ආකාරයේ වා බලන නිසානේ. ධර්මයේ උගන්වනවා ව්‍යංජන ඒ වගේම අණු වශයෙන් ගන්න එක. පිරිමියෙක් දිහා බලන හැටි, ගැහණියෙක් දිහා බලන හැටි, ළමයෙක් දිහා බලන හැටි ඒක අපට හරියට මේ අකමැති කෙනා දිහා බලනකොට අපට තරහ එනවා කැමැති කෙනා දිහා බලට අපි ඇලෙනවා. දැන් බලන්න අර අර පැත්තේ ඇලෙනවා මේ පැත්තේ ගැටෙනවා. තමා අකමැති දේ ලැබෙනකොට එහෙම වෙලාදී ගැටීමක් සිදුවනවා. ඔක උගන්වලා තියෙනවා ස්වපක්ෂයේ විද්‍යතේ රාගාක් පරපක්ෂිතෝ තේ ප්‍රියක් කියලා කියලා කියනවා. එතකොට තමන් කැමැති දේට හැම වෙලාවෙදිම ඇලෙනවා. අකමැති දෙයට ගැටෙනවා. ඊළඟට බලන්න මෝහය කියලා කියන්නේ මුලා. ඔකට අපි පටිසම්පාදේ පළවෙනිම පටන් ගන්නේ අවිද්‍යාව. එතකොට මෝහය කියන එකේ තේරුම මොකද්ද? මුලා වීම. දැන් අපි මුලා වෙලා ඉන්නේ. මේ සසර අනාදිමත් කාලයක් අපි මේ ආවේ තව යන්න ඉඳ වෙන්නේ වෙන මොකටවත් නිසා නෙවෙයි මුලා වීම. එතකොට මුලා වීම කියන එක මේ ධර්මයේ විග්‍රහ කරනවා ලස්සන උපමාවකින් බින්දු. මම මේ උපමා ටික හොඳට මතක් තියාගන්න. මම දැන් සඳහන් කරා ලෝභයේ උපමාව මොකද්ද? දේශේ උපමාව මොකද්ද කියලා දැන් මෝහ උපමාව තමයි පිනුදනේ අපි හිතන්ට අපි තනිව වාසය කරනවා. නැත්නම් සමූහයක එක හරි වාසය කරනවා කියලා හිතන්න. දැන් සතර දිශාවම කළු කරගෙන කළු කරගෙන කළු කරගෙන හිරු පායට හිරු බැහැගෙන ගිහිල්ලා දැන් කළු වේගෙන. සතර දිශායේම කලවර වෙච්චි අපි හිතන්න අඩු ගන්නේ කාමරයක අපි ඉන්නේ. ඈ දවල්ට අපට ඇස් දෙක පෙනුනට කලවරට අපි ඇස් දෙක පේන්නේ නැහැ නේ බින්දුතුනි. කලවරට අපි ඇස් දෙක පේන්නේ. ඒ වගේ තමයි මෝහයෙන් මුලා වෙච්ච කෙනා හරියට ඝනාන්ධකාරයේ ජීවත් වෙනවා. ඝනාන්ධකාරයේ ජීවත් වෙනවා. ඒක තමයි ධහමේ උගන්වන්නේ සඳහන් කරන අවිද්‍යා තෘෂ්ණා දෘෂ්ටි මේ ආදියෙන් අපි මුලා වුණන් පස්සේ කරන්නේ මොනවද දන්නේ කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ හිතන්නේ මොනවද කියලා දන්නේ නැහැ මේක හරි කියලා දන්නේ නැහැ මේක වැරදි කියලා දන්නේ නැහැ ඈ මේක යා යුතු මඟ මේක නොයා යුතු මඟ මේක කුසලය මේක අකුසලය කියලා දන්නේ මුලා වෙච්ච තැනත්තා ඕක තමයි. මුලා වීමේ ලක්ෂණය ඕක තමයි. එතකොට අපිට හරියට ගෙලගෙන. ඒ නිසා මතක් තියාගන්න මේ මුලා වීමම මුලා වීමම තමයි අපේ ජීවිතේ විනාශයටත් මුල් වන්නේ. සාසර පැවැත්මට හේතු වන්නේ. ඒ නිසා දැන් අපි දැනගන්න කෙටියෙන් මේ මතක් කරේ මම මේ කරුණු ටික. දැන් එතකොට ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා ඒක ඇතිවන්නේ Tamanට අනර්ථය. ඒ Tamanට ඇති වෙන අනර්ථය පමණක් නෙවෙයි අනිත් අයට සිදුවන්නේ අනර්ථයක්. Tamanටත් අනුන්ටත් දෙපාර්ශ්වයටම සිදුවන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කර කරනකොට ඇතිවන්නේ අනර්ථය. දැන් ආයේ අපි දැන් බලමු අර කෙතේ සරුසාර අස්සන්නක් නිරා ගන්න. සිතේ පහල කරගැදී යුත්තේ මොකක්ද? බීජ අපට අස්වන්න ලබා ගන්න නම් අපි හැම වෙලාවෙදීම සිත ලෝභයෙන් ඈත් වෙන්න ඕන. දේශයෙන් ඈත් වෙන්න ඕන. මෝහයෙන් ඈත් වෙන්න ඕන. එහෙනම් ලෝභය නැති කරන්න තියෙන එකම දේ පිණුතුනේ අලෝභය. ලෝභය, ආශාව, ඉච්ඡාව මේ සියලු දේ නැති කරන. වෙන කිසිම දෙයක් නැහැ පින්නතුනි මතක් තියාගන්න. වෙන කිසිම දෙයක් නැහැ මතක් තියාගන්න. මේක තව පැහැදිලි කරනවා නම් පින්නතුනි පින්වත් හැමදෙනාම දන්නවා. මේ මල කඩ කනවා කියලා කියන්නේ මල කනවා කියලා කියන්නේ. යකඩේ මල හටගන්නේ යකඩේමයි. අයසෝ මලං කාදති. යකඩයෙන් හටගත්ත මල යකඩෙම විනාශ කරනවා. අපේ සිතේ හටගත්ත ලෝභය, දේශය, මෝහය නිසාම අපි මොකද කරන්නේ? වෙන කවුරුවක් ඇති කරන දේ නෙවෙයි අප තුළින්ම හටගත්ත මේ සිතිවිලි නිසා අපම විනාශ දැන් මේ විනාශයෙන් අපි මුදවා ගන්න නම් තියෙන එකම දේ. මේ ධර්මයේ උගන්වන ක්‍රමය අපි තේරුම් ගන්න ඕන. ඒකට හොඳම දේ තමයි අලෝභ ලෝභය නැති කරන එක. ඒක ලේසි පහසු නැහැ. හැබැයි පුරුදු වෙන්න. අලෝභී නැති කරන්න නම් හැම වෙලාවෙදීම මසුරුකම නැති කරන්න නම් හොඳම දේ තමයි මේ අපි අර අල්ලාගත්ත වස්තුව පංචකාම වස්තුව කියන ඒවා ඒවා අපි හැම වෙලාවෙදී මේවා වටිනවා මේවා ගන්න ඕන දේ අල්ලා ගන්න ඕන දේ කියනට වඩා මේවා කෙනෙකුට හිතන්න පුළුවන් නම් මේ අල්ලාගත්ත දේ හැමදේම කැට කැබැදිලි හා සමානයි. ඈ මේවා මේවා තියෙන තාක්කල් දුකයි ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම සිත පිරිසුදු කරගන්න නම් පරිත්‍යාගය කියන එක ඇති වෙන්න ඕන. අතහැරීම කියන එක ඇති වෙන්න ඕන. නික්කම්ම කියන වචනේ තියෙනම නිස්කාම කියන වචනේ තියෙන බලන්න. ඒ අතහැරපු නිසානේ අතහැරපු නිසානේදී බුදු වුනේ. ඒ අතහැරීමේ ප්‍රතිඵලය තමයි බුදු වීම. අත නොහෙළෙන තාක්කල් මේ අනන්ත සංසාරයේදී බෝසත්යන් වහන්සේ ගමන් කළා. ඒ නිසා ලෝභය නැති කරන්න හොඳම දේ තමයි රැස් කරගන්න දේ, අල්ලා ගන්න දේ, මගේ කියන දේ අතහරින. ඊළඟට අරමුණු සමග ගැටෙනවට වඩා හොඳයි මේ අරමුණු වල තියෙන ලැබෙන අරමුණු වල තියෙන ස්වභාවය තේරුම් ගන්න. ඒ අරමුණු වල ස්වභාවය මොකක්ද? ඒකත් හොඳට තේරුම් ගන්න. දැන් අපි ලස්සන, සුන්දරයි, ප්‍රියයි කියන මේ කිය හැටියට පිළිගන්න දේ අවසානේ මොකද්ද අපි දකින්නේ? අපි දකින්නේ මොකක්ද? ඊළඟට මේක අප්‍රියයි, අමනාපයි, මං කැමති නැහැ කියලා අපි හිතනවට වඩා ඒ ලබාගත් අරමුණේ ස්වභාවය තේරුම් ගන්න. මේ ලස්සන කියන දේ හැමදාම තියෙනවා. ලස්සන කියන දේ, සුන්දරයි කියන දේ හැමදාසම තියෙනවා. එහෙම බලන කෙනාට තමයි පින්නතුණි අර ඇලෙන්නේ නැත්තේ. මොකටද මං ගැටෙන්නේ? මොකටද මන් මේ ගැටෙන්නේ? මේ ලස්සන කියපු දෙයම නේද අවලස්සන වෙන්නේ. සුන්දරයි කියපු දෙයම නේද අසුන්දරයි කියලා කියන්නේ. ඒවා මට නොලබුණා කියලා සුන්දර දේ මට නොලබුණා කියලා මට ගැටෙන්න දෙයක් නැහැ. මේකේ යථා තත්ත්වය තේරුම් ගන්නකොට. එයාට අපිට තරහක් ඇති වෙන්නේ හැම වෙලාවෙදීම අර ද්වේෂයෙන් සර්පේකින් සර්පේක නැත නායක වගේ නොවි. හැම දිනාටම මෙතින් මෙසිතින් බලන මෙත් වචනයෙන් කතා කරන මේ සහගත ක්‍රියා කරන කෙනෙක් බවට පත් වුණොත් කොච්චර සැනසීමක් තියෙනවද කියලා බලන්න. අද්වේෂය කියලා කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියන தത്വෙටපත් වෙන්න නම් කවදාකවත් දේශින් කරන්න බෑ පිළිතුර. දේශින් කරන්න බෑ. තව ටිකක් හිත යනකොට අඩු ගන්න. තව ටිකක් හිතන්නකොට අඩු ගන්න. ලෝභ දෝෂ මෝහ කියන මේ අකුසල මූලයන් මුල් කරගෙන අපි පංචශීල ටික කඩන. දස අකුසල් කරනවා. ওই මුල් වෙලා තියෙන වෙන මොකවත් නෙවෙයි. ලෝභය, ද්වේෂය, මෝහය. එහෙනම් අපේ ජීවිතේ බුදුහාමුදුරෝ දේශනා කරපු නිවන් මගට පිවිසෙන්නට නම් නිවන් මගට පිවිසෙන්නට නම් සීලය, සමාධි, ප්‍රඥාව කියන එක නෙමෙයි පැහැදිලි කරන්නේ. සීල, සමාධි, ප්‍රඥා. එතකොට අපි හැම වෙලාවෙදීම ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන්ගෙන් වෙන් වෙනකොට අපේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නිවැරදි පුජ්‍යලේ බවට පත් වෙනවා මොනව නිසාද දැන් අපි දේශී කියන එක ලෝභය කියන එක මෝහය කියන වලින් තොරව අලෝභ අදෝස අමෝහය කියන කුසල මූලයන් කුසල සිතිවිලි අපේ සිත් තුළ පහළ වෙනකොට කවදාකවත් කෙනෙක් ප්‍රාණඝාතේ කඩන්නේ ප්‍රාණඝාතේ සිදු කරන්නේ හොරකම් කරන්නේ නැහැ. කාම මිත්‍යාචාරය දෙන්නේ බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කතා කරන්නේ නැහැ, පරුස වචන කියන්නේ. ඒ වගේම දැඩි ලෝභය, දැඩි තරහ, මිත්‍යා දෘෂ්ටි වියුක්ත බවට පත් වෙනවා. දැන් මේක නේද මේ බුදුහාමුදුරු දේශනා කරපු නිවන් මඟ කියලා කියන්නේ. ඒ නිසා පළවෙනි දේ මතක් තියාගන්න තමන් තුළ තියෙන ලෝභය නිසා තමන් තුළ තියෙන දේශයේ නිසා තමන් තුළ තියෙන මෝහය නිසා අර යකඩෙන් හඩගන්නා මල යකඩම විනාශ කරන්නාසේ මගේ ලෝභය මගේ දේශය මගේ මෝහය මට සැනසීම ලබා දෙන්නේ නැහැ මට ඇති වෙන්නේ සිදු කරන්නේ වෙනසීමක්මයි ඒ නිසා මම සැනසීම ලබන්න නම් නිවීමක් ඇති කරගන්න නම් අකුසල් මුල් ටික නැති කරගන්න ඕන. ඒ අකුසල් මුල් ටික මොනවද? ලෝභය, දේශය, මෝහය කියන මේ අකුසල් මුල් නැති කරන්න. ඒ අකුසල් මුල් නැති කරගෙන අලෝභයේ, අදෝෂයේ, අමෝහයේ කියන කුසල මූලයන් අපි උපදවා ගන්න පුළුවන් නම් මේ සත්‍ය සසර දුකටපත් කරන දුකට හෙළන දෙයින් වැළකීලා තථාගතයන් වහන්සේ වදාළ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් වූ නිවෙනින් සැනසීම උදා කර ගැනීමට මේ ධර්ම කරුණ අපට මහෝපකාරයි ඒ නිසා අපි හැම වෙලාවෙදීම කල්පනා කරගන්න මේ කරන නැත්නම් දේශනාවේ සඳහන් වෙච්ච මූලික කරුණු මහ විශාල විස්තරයක් කරලා දෙන්න ඕන සූත්‍රය. එතකොට ඒ සූත්‍ර ඒ අඩංගු කරුණු ඊටම කෙටියෙන් මේ සරලව අපි මේ දේශනා කළේ. ඉතින් අර මම සඳහන් කළා පින්නතුනි ඒ ඒ අවස්ථාවලදී ඔය දහමේ ස්නාන් කරන ඕග එතකොට නීවරණ මේ කියන දේවල් තියෙනවානේ. ඒ සියල්ලම ඒ සියල්ලම ඒ කියන්නේ ලෝභය නමින් හඳුන්වනවා. තෘෂ්ණාව නමින් හඳුන්වනවා. ආශ්‍රව නමින් හඳුන්වනවා. ඕග නමින් හඳුන්වනවා. යෝග නමින් හඳුන්වනවා. ක්‍රාන්ත නමින් හඳුන්වනවා. උපාදාන නමින් හඳුන්වනවා. නීවරණ නමින් හඳුන්වනවා අනුසය නමින් හඳුන්වනවා සංයෝජන වශයෙන් හඳුන්වනවා මේ සඳහන් කළ ලෝභ දෝෂ මෝහ ඒ තරම් ඒ තරම් මත තියාගන්න ලෝභකම ගැන හරියට තේරුම් ගන්නවා ඒකේ ආදීනව දන්නවනම් ඒ ආදීනව දන්න කෙනා හැම වෙලාවෙදී නිස්සරණය අත්හැරීමටපත් වෙනවා දේශේ ආදීනව දන්නවනම් ඒ දේශේ ආදීනව දන්න තැනැත්තා හැම වෙලාවෙම කතායි. මෝහේ ආදීනව දන්නවනම් ඒ මෝහේ ආදීනව දැනගත් විගසම ඒකෙන් ඈත් ඒ නිසා අද මේ සූත්‍ර දේශනාවේ මූලික හරය හැටියට සඳහන් කළේ තථාගතයන් වහන්සේ දේශනා කළේ කම්මනිදාන සූත්‍රයේ මේ කර්මයන්ගේ ඇතිවීමට මුල් වෙන තැන ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට ඒ සිත සකසා ගන්නට නිවනටපත් වෙන හේතුපාදක වෙන කුසල පැත්තෙන් සඳහන් කරන අලෝභය, අදෝෂය, අමෝහය කියන මේ මූලයන් ඇති වෙන තැන බුදුහාඳුරු පැහැදිලි කරනවා. මේ පිළිබඳව මන අවබෝධයක් ඇති කරගෙන මේ සසරින් එතරවන්නට අපි මොකද්ද කළ යුත්තේ කියන එක මේ ධර්මයෙන්ම අපි පසක් කරගන්න හැටියට අපි සිහිපත් කරන්න ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා සමට තෙරුවන් සරණයි. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනේත්‍රා රාමාධිපති පූජ්‍යපාද එලිකේ වෙන ශීලානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු